කටාරටේ අපි ඇග්‍රිමෙන්ට් අස්සං කරලා ගිහිපු මේ ඇග්‍රිමෙන්ට් සයින් නෙමෙයි තියෙන්නේ. එහෙ සෑහෙන්න දුෂ්කරයි. ටොයිලට් වලින් තමයි නාන්න කියන්නේ ඒව සේරම කරන් තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් අපහසුතාවකට අපි මේ වෙනවා. පොලියට සල්ලි අරන් ගිහින් තියෙන ගෙවල් වලින් දන්නෙත් නැහැ. මේ ලංකාවට ආවව. ඉතින් අපි ඇමතුමියකින් අපි ඉල්ලා සිටින්නේ මේ ගැන අපි ලංකාවට එන්න තියෙන කට්ටිය මේ කරලා සේරම කරලා මේ ගැන විසඳුමක් ගන්න කියලා. මම 19 ලංකාවට ආව ආපු ගමන් මම ගියා මර්ධන පොලිසියට මර්ධන පොලිසියේ එතකොට රාළමිලා දෙන්නෙක් හිටියා. ඒගොල්ලන්ට කිව්වා මේමයි මම මේජසියකට විරුද්ධ පැමිල්ල දන්න එතකොට ඒගොල්ලකවා ඒජන්සියට විරුද්ධන ඔගොල්ල අන්ඩෝන විදේශකරට හරි කමන්නස මරදාන දෙන්නෙකින්නවා ඒගොල්ල දෙන්නට මේ පැමිල්ල දාන්න කියලා මංකවා ඒගොල්ල කියන ඒකත් මේ දාන්න ඔගොලට මේ පැමිල්ල දාන්න හට යන්නන කියලා ඊට ඉස්සලත් මං ගීල තියෙන ගීල ඕසි මත ඇතෙක් කතා කර මෙම මගේ පාස්පෝට් එක තියාගෙන දෙන්න ඒ කරන් දෙන්න කියලා ඒක මෙන් කරන්න බැයි